බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනකොට මේ ලෝකය පිළිබඳව මෙනෙහි කරලා බලනකොට හරියට නෙළුම් මල් පිපෙන නෙළුම් නෙළුම් පොහොට්ටු ඇති පොකුණක් වගේ දැක්කේ. ඇතැම් නෙළුම් පොහොට්ටු පිපෙන්නට සූර්යාගේ උදාවීම ඉරු එළිය වැටීම පමණක් ප්‍රමාණවත් වුණා. ඇතැම් නෙළුම් මල් බලයෙන් උඩට මතුව තිබුණා යම්කිසි කාලයක් ඒට අවශ්‍ය වුණා. සමහර නෙළුම් මල් ජලය තුල ගිලි උඩට මතුවෙමින් තිබුණා. අන්න ඒ වගේ මේ ලෝකයේ තුල ධර්මාභිසමය කරන සත්වයින්ගේ චිත්තසංතානයන් පිළිබඳව දැක්කේ. ඇතැම් චරිතවලට පෙර සසරදී ධර්ම ධර්මයන් පුරුදු කරපු චරිතවලට මේ ත්‍රිලක්ෂණ ප්‍රතිසංයුක්ත ධර්මය අංශමාත්‍රික පරතෝභෝෂය තුළින් ලැබීම් මාත්‍රයකින් කියන්නේ අනුන්ගෙන් ධර්මය ලබා ගැනීම ප්‍රමාණයකින්ම ධර්මය අවබෝධ කරන්නට පුළුවන් චරිත ලෝකයේ තුළ උන්වහන්සේ දැක්කා. ඒ වගේම මද කලක් වීර කිරීම තුළින් ධර්මය අවබෝධ කරගත හැකි චරිත වගේම බොහෝ කලක් බොහෝ වීර සම්පාදනය කරගත යුතු චරිත බුදුරජාණන් වහන්සේ එදා සම්මා සම්බෝධියටපත් වෙලා දැක්කා. ඒ කාටත් හිතානුකම්පීව භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කළේ ධර්මාභිසමය સિદ્ધ කරන්නට තරම් ඉන්ද්‍රිය වැඩි පරිපාකයට ගිය පුද්ගලයන් සොයාගෙන ඇතම් වෙලාවට භාග්‍යතුන් වහන්සේ ගව් ගණනක් නමුත් වැඩම කළා පාගමනින් නමුත් ඒ සෑම අවස්ථාවක්ම සිද්ධ කළේ මහා අනුකම්පාව නිසා ඒ සෑම පුද්ගල චරිතයකටම දේශනා කරපු ධර්මය අපිට උතුම් ත්‍රිපිටක ධර්මයේ විදිහට අද දවසේදී දකින්නට කියවන්නට ශ්‍රවණය කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ ධර්මයේ දිහා අපි බලනකොට එය අපේ ජීවිතය තුළ ප්‍රායෝගික භාවිතය තුළම අපි ජීවිතයට උදා කරගත යුතු, ඇති කරගත යුතු උත්තරීතර ගුණ වගාවක් විදිහටයි අපට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. කොටිත තෙරුන් වහන්සේ සරියුත් තෙරුන් වහන්සේගෙන් විමසනකොට මහා වේදල්ල සූත්‍රයේදී සම්මාදිට්ඨිය ඉපදවීම පිණිස ප්‍රත්‍ය කීයක් පවතිනවාද කියලා ප්‍රත්‍ය දෙකක් තිබෙනවා සම්මාදිට්ඨිය උපදවන්නට කියලා දේශනා කරනවා. මොනවාද මේ ප්‍රත්‍ය දෙක? පරතෝච ගෝසෝ යෝනිසෝච මනසිකාරෝ. පරතෝ ගෝසයත් යෝනිසෝ මනසිකාරයත්. මේ තමයි ප්‍රත්‍ය දෙක සම්මාදිට්ඨිය ඉපදවීම පිණිස පවත්නා පරතෝච ගුහසෝ යෝනිසෝච මනසිකාරෝ පරතෝච ගුහසෝ කියලා කියන්නේ සෑම ශ්‍රාවකයන් වහන්සේ නමකටම කියන්නේ පාරමිතා පුරාගෙන පැමිණි ප්‍රඥාවන්තයින් අතර අගතැන්පත් වන සරියුත්තර මහසීට පවා පරතෝ ගුහසත් ප්‍රත්‍යවශ්‍යයි ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගෙන් හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමකගෙන් හෝ ඒ ධර්මය අසන්නට ලැබීම අනිවාර්යෙන් තිබිය යුතුයි. ඒ තමයි පළවෙනි කාරණාව බවට පත්වන්නේ. දෙවෙනි කාරණාව තමයි යෝනිසෝච මනසිකාරෝ. ඒ අසාගත ධර්ම විනය පිළිබඳව යෝනිසෝ මනසිකාරය පැවැත්වීම. මේ ප්‍රත්‍ය දෙක නැතිනම් සම්මාදිට්ඨිය උපදවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ කියන්නේ ප්‍රතජන පුද්ගලයෙකුට සෝවාන් ඵලයට පත්වන්නට සෝතාපට්ටි ඵලයට පත්වන්නට පුළුවන් කමක් නැහැ. පර්තෝ ගොහසේ නැතිනම් යෝනිසෝ මනසිකාරය නැතිනම් කෙනෙකුට හිතෙන්නට පුළුවන් නැතන් වෙලාවට මේ පරතෝඝෝසප්පත්‍ය පමණක් ප්‍රමාණවත් වෙනවා යෝනිසෝ මනසිකාරය අවශ්‍ය නැහැ ධර්මාභිසම්ය સિદ્ધ කරන්නට කියලා. පිනතුන යෝනිසෝ මනසිකාරයේ නැතුව මේ ලෝකේ කිසිම කෙනෙක් මාර්ගඵල අධිගමයක් ලබන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. යෝනිසෝ මනසිකාරය ඒ කියන්නේ යහපත්ව පවත්නා මනසිකාරය කොහොමද කෙනෙක් උපදව ගන්නෙ කොහොමද කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ ලබන්නේ කියන එක පිළිබඳව ඒ ඒ චරිතානුකූල විදිහට අපට දක්වන්නට පුළුවන්කම තිබෙනවා. තෙක්කපඤ්ඤ පුද්ගලයෙක්. ඒ කියන්නේ තීක්ෂණ ප්‍රඥා ඇති තීක්ෂණ නුවණ තියෙන පුද්ගලයෙක්. ධර්මය අවබෝධ කරන්නට අර විලෙන් උඩට මතුවෙලා ඉරේලිය වැටෙනකම් බලාගෙන ඉන්න නෙළුම් පොහට්ටුවක් වගේ හිත තියෙන පුද්ගලයෙක්. මේ ධර්මයේ වචන ටිකක් ඇහෙනකොටම මාර්ගඵලාදිගම සාක්ෂාත් කරනවා. දැන් උදාහරණයක් ඇටියට දාරුචේරිය තෙරුන් වහන්සේ කොන්චි දහම් කරුණු ටිකකින් මේ ධර්මාභිසමය સિદ્ધ කළේ. එතකොට කෙනෙකුට අරහත් ඵලයේහි දේශනාවසානයේහි අරහත් ඵලයේහි පිහිටියා කිව්වම හිතන්නට පුළුවන් මේකපාර අරහත් ඵලයේ තුල පිහිටියාය කියලා. නමුත් කිසිම ආකාරයකින් එකවර අරහත් ඵලයේහි පිහිටීමක් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රතජන පුද්ගලයෙක් සෝතාපට්ටි මාර්ගයේ උපදවලා සෝතාපට්ටි ඵලයේ උපදවලා සකුදාගාමි මාර්ගයට පැමිණලා සකුදාගාමි ඵලයේ උපදවලා අනාගාමි මාර්ගයේ උපදවලා අනාගාමි ඵලයටපත් වෙලා අරිහත් මාර්ගයේ උපදවලා අරිහත් ඵලයටපත් වෙලාම තමයි මේ සියලු දුක ගෙවීමට පත් කරගන්නේ. නැතිනම් අරිහත් ඵලය සාධනය කරගන්නේ අනිකුත් මාර්ග සහ ඵල හතටම අනුපූර්ව ලෙසපත් වීම තුළින්. එතකොට යෝනිසෝ මනසිකාරයේ තමයි මේ සම්මා දිට්ඨිය උපදවන්නට සෝතාපට්ටි මාර්ගය තුළින් සෝතාපට්ටි ඵලය උපදවන්නට ප්‍රධාන ප්‍රත්‍යක් බවට පත්වන්නේ. එහෙනම් යෝනිසෝ මනසිකාරයේ තියෙන්නට අත්‍යවශ්‍යයි. එකවර අහසින් කඩාපාත් කරනවා වගේ රහත් වෙන ක්‍රමයක්, රහත් වෙන විදිහක් ඇත්තේ නැහැ. අනිකුත් මාර්ග සහ ඵලචිත්තයන්ට අනුපූර්ව ලෙස පත්වීමකින් තොරව. එනිසා අනිකුත් මාර්ගයන්ට සහ ඵලයන්ට අනුපූර්ව ලෙසපත් වෙමින්මයි අරිහත් ඵලය සාධනය කරගන්නේ. එනිසා යෝනිසෝ මනසිකාරය එතනින් ඉවත් කරන්නට පුළුවන් කමක් නැහැ. යෝනිසෝ මනසිකාරයේ පැවැත්වීම තුළ බණක් අහගෙන ඉන්නකොට උනත් ඒ අනුව තමන්ගේ මානසිකාරය පැවැත්වීම තුළින්ම තමයි ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන්නේ. තික්කපඤ්ඤ පුද්ගලයාගේ ස්වභාවය තමයි භාග්‍යතුන් වහන්සේ ධර්මය විවරණය කළ සැනින් ධර්මය අවබෝධ කරගන්නවා. හැබැයි එතනින් මෙහා ඉන්න පුද්ගලයන්ට ඤේයාදී පුද්ගලයන්ට සිද්ධ වෙනවා. මේ ධර්මය තමන්ගේ ජීවිතය තුළ ප්‍රගුණ කරන්නට, තමන්ගේ ජීවිතය තුළ භාවිත කරන්නට. එනිසා පරතෝ ගෝසත් සත්‍ය තුළින් තමන්ට ඒ ගැළපෙන දහම් පర్యాయ ඒ නිවැරදිව ශෝධනය වෙනතුරු අනුන්ගෙන් මේ ධර්මයේ පිළිබඳව අසා දැනගන්නට සිද්ධ වෙනවා. ඒක ත්‍රිපිටකය පරිශීලනය කිරීම තුළින් හරියි තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමකගේ මේ ධර්මයේ කල්යාණ මිත්‍රය මිත්‍රේ කාස්යෙන් ලබා ගැනීම තුළින් හරි අපි තුල පූර්ණත්වයට පත්වන්නට ඕනේ. එතකොට මේ පරතෝගොහසත් ප්‍රත්‍යහා සමගම අපි ජීවිතේ භාවිත කළ යුතු දේ හැටියට යෝනිසෝ මනසිකාරය හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. යෝනිසෝ මනසිකාරය හඳුනා ගැනීමේදී අපි යෝනිසෝ මනසිකාරය පිළිබඳව අද දවසේදී බෙදීමකට ලක් කරගත්තොත් නැතිනම් අද විවරණය කරන විදිහත් එක්ක අපි කල්පනා කළොත් අපිට දකින්නට පුළුවන් මේ භාවනාව නැතිනම් අපේ ජීවිතය තුළ උපදව ගන්න ඒ සිත දියුණු කිරීම කියන කරුණෙන් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ භාවනා කියන වචනය හැදෙන්නේ භාවේති කියන පදයෙන් භාවේති කියන්නේ වඩයි නැතිනම් දියුණු කරයි වඩයි කියන දෙයින්. පැත්තට සිත දියුණු කිරීම සිත වැඩිම කියන එක බුදුරජාණන් වහන්සේ නොඑක්වර අපිට අනුදෙනවදාලා සහ කරන්නට අනුශාසනා කළා. ඒ වගේම මේ සිත දියුණු කරන්නට පුළුවන් පුළුවන් නිසාම තමයි දියුණු කරන්නට කියන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම චිත්තං දන්තං සුඛවහං ගමනය කරන ලද සිත සැපගෙන විද්දෙන බව භාග්‍යතුන් වහන්සේ පෙන්වවලා දාලා. ඉතින් අන්නේ සිත යම්කිසි ආකාරයකින් দমনය කොට දියුණු කරනවා නම් වඩනවා නම් අන්න ඒක තමයි භාවනාව හැටියට හඳුනා ගන්න ලබන්නේ. භාවයේ තබ්බන්ති භාවනා කියලා කියනවා. ඒ භාවිත කරන නිසා භාවිත කළ යුතු ආකාරය තමයි අපි භාවනා ලෙස හඳුනා ගන්න ලබන්නේ. එතකොට භාවනාව කියන එක අපි හිත වැඩි යුතු ආකාරය. ඇයි අපි සිත දියුණු කළ යුත්තේ? සිත දියුණු කළ යුතු වන්නේ පින්නතුනේ නිරන්තරයෙන්ම සිතේ ස්වභාවය තමයි අරමුණු අතර වේගයෙන් සැරිසරීම. අරමුණු අතර ඊටමත් වේගවත්ව මේ සිත සැරිසරීම සිතෙහි සාමාන්‍ය ස්වභාවය. නිසා විසිරුණු සිතක් තමයි පවතින්නේ. විසිරුණු විසිතු විසිරුණු සිතකින් අපිට ධර්මාභිසමය સિદ્ધ කරන්නට පහසු නැහැ. ධර්මාභිසමය ලේසියෙන් સિદ્ધ කරන්නට පුළුවන් කමක් නැහැ. එනිසා සිතේ ඒකාග්‍රභාවය අරමුණ තුළ එකඟ වීම අනිවාර්යයෙන්ම ඇති කරගත යුතුයි. සමාධිය උපදවගත යුතුයි. අන්නේ සඳහා තමයි භාවනාව අපිට උපකාර කරන්නේ. වාරිජෝව තලේ කෙත්තෝ ඕකමෝකත උබ්බතෝ පරිපන්දති දං චිත්තං කියලා දක්වන්නේ. වාරිජෝව තලේ කෙත්තෝ හරියට දියෙන් ගොඩට ඇදලා දාපු මාළුවෙක් ඕකමෝකත උබ්බතෝ එන්නේ අත හරියට ගැහෙනවා වගේ මේ හිත අරමුණු වල වේගයෙන් ගැහෙනවා පරිපන්දිති පරිපන්දණය වෙනවා සැලෙනවා හිත අරමුණු වල සැලෙනවා එතකොට මේ හිත හැම වෙලාවකදීම দমনය කරන්නට යනකොට පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයං පන්දනං සැලවෙනවා ඒ වගේම චපලයි දුරක්ඛං රකින්නට බෑ නොසිතිය යුතු අරමුණු සිතනවා නොවිය යුතු දේ කරා හිත යනවා ඒක තමයි හිතේ ස්වභාවය දුරක්ඛං රකින්න බෑ වළක්වන්නට ලේසි නෑ දුන්නිවාරයක්. ඒක වළක්වන්නට බෑ. එතකොට මේ ආකාරයේහි මේ පවත්නා සිත දමනය කරන්නේ ලෝකේ පඬිතේ ලෝකේ නුවණැත්තෙක්. එනිසා සිත දමනය කර ගැනීම, සිත පාලනයකට නතු කර ගැනීම, සිත අපේ වශයේහි පවත්වා ගැනීම නුවණැත්තන් විසින් සිද්ධ කරගත යුතු දෙයක්. එනිසා භාවනාව කියන එක ජීවිතේට අත්‍යවශ්‍යයි. භාවනාව යෝනිසෝ මනසිකාරය නැතුව ධර්මයේ තුල වැඩිවීමක් නැහැ. ඉතින් ගොඩක් වෙලාවට දර්ශනයේ පැත්තේ අඩුකම නිසා අපි ධර්මදේශනා කිරීමේදී සමස්තයක් ලෙස මූලික අවධානයක් යොමු කරන්නේ අර දර්ශනයේ ඉස්මතු කිරීමට. අපි නුවණ පැවැත්විය යුතු දර්ශන વિષය පිළිබඳව පැහැදිලි කරලීමට තමයි අවධානය යොමු කරන්නේ. භාවනාව පිළිබඳව ඇත්තම සමාජයේ බොහෝ අවස්ථාවල සාකච්ඡා කරන නිසා. නමුත් භාවනාව පිළිබඳවත් විවිධ දෘෂ්ටි විවිධ මතවාදයන් සහ පිළිවෙලට එය ගොනු කර ගැනීමට බොහෝ දෙනා අපොහසත් වීම නිසාම කල්පනා කළා භාවනාව පිළිබඳව අපි යම් කෙසේ මඟ පෙන්වීමක් සිදු කරන්නට කියලා. ඉතින් මේ නව වසරේ ආරම්භයත් එක්කම එය සිදු කරන්නට තමයි මූලික වශයෙන් අදහස් කරගෙන කටයුතු සිදු කරන්නට සූදානම් කරගෙන පවතින්නේ. ඉතින් ඉදිරියට සෑම සතියකම ඒ කටයුත්ත සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා භාවනාව පිළිබඳව ඔබට පැහැදිලි කරලන්නට ඒ වගේම ඒ භාවනාව පිළිබඳව ඔබට ඇතිවන සිත දියුණු කිරීමේදී ඇතිවන ප්‍රශ්න ගැටලු වලට පිළිතුරු ඒ ඔස්සේ ලබා දෙන්නටත් අවකාශය සලසා ගන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊයේ දවසේදී මේ වැඩපිළිවෙල ආරම්භ කරන්නට මූලික දේශනාව පවත්වන්නට අදහස් කළේ දේශනාව පවත්වන්නට යෙදුණු නමුත් තාක්ෂණික දෝෂයන් නිසා බොහෝ දිනකට එයට සම්බන්ධ වන්නට නොහැකි වීම නිසා ඒ මුල් දේශනාව හැටියට මුල් හඳුන්වාලීම හැටියට තමයි අද දවසේදී මේ දේශනාව සිද්ධ කරන්නේ මූලික හඳුන්වා දීම හැටියට. එතකොට මෙතනදී බලාපොරොත්තු වෙන ප්‍රධානම දේ තමයි මේ භාවනාව කියලා කියන්නේ මොකද්ද? ඒ වගේම අපි භාවනා කළ යුත්තේ කොහොමද? අපි කොහොමද භාවනාවක් තෝරාගන්නේ? එතකොට ඒ භාවනාවේහි සැකස්ම අපි සිද්ධ කරගන්න ආකාරය පිළිබඳව මූලික අවබෝධයක් ඔබට ලබා ගැනීමට තමයි අද මේ දේශනාවේදී බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් ඒ කර්මස්ථාන පිළිබඳව එහෙම නැතිනම් භාවනා කිරීම පිළිබඳව කොහොමද කරන්න කියන එක පියවරෙන් පියවර බොහෝ භාවනාවන් තිබෙනවා සමස්තයක් ලෙස පොදුවේ බොහෝ දෙනා වඩන වැඩි වශයෙන් දිනු කරන භාවනාවක් පිළිබඳව එකිනෙකට වෙන් කරගෙන කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට මූලික වශයෙන්ම භාවනාව පිළිබඳව අපි බලනකොට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා අපේ හිත දියුණු කළ යුතු විෂයක් ශාස්ත්‍රයේ පිළිබඳව අපි හඳුනා ගන්නට ඕන. ඒ කියන්නේ භාවනාවේදී අපි සිත දියුණු කරන්නේ මොන පැතිකඩකින්ද කියන එක ගැන අපිට අවබෝධයක් තියෙන්න ඕන. ඒ අවබෝධයේදී භාවනාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. ඒ තමයි සමත භාවනා සහ විපස්සනා භාවනා. සමත භාවනාව සහ විපස්සනා භාවනාව. සමත භාවනාව කියලා කියන්නේ අපි යම් විදිහකින් චිත්ත ඒකාග්‍රතාවය දිනු කිරීම සඳහා සිතේ එකඟ බව සිතේ සමාධිය ඉපදවීම සඳහා අපි යම් භාවනාවක් කරනවා නම් අන්නේ සිතේ එකඟ බව සඳහා කරන උපදවා ගැනීම සඳහා කරන භාවනාවට තමයි සමත භාවනාව කියලා කියන්නේ. විපස්සනා භාවනාව කියලා කියන්නේ කෙලෙස් ධර්මයන් සමුච්ඡේද ප්‍රහාණයට ලක් කිරීම සඳහා. ඒ කියන්නේ නැවත නූපදින සත්‍යයට පත් කිරීම සඳහා ඒ අවශ්‍ය නුවණ හා සංප්‍රයුක්ත ඇති ඒ භාවනාවට තමයි අපි විපස්සනා භාවනාවයි කියලා කියන්නේ. මේ තමයි ප්‍රධාන කොටස් දෙක. ඒකට බොහෝ අවස්ථාවල සමතය සහ විපස්සනාව කියන මේ කොටස් දෙක පිළිබඳවම අපේ සමාජයේ අවධානයක් යොමු කරන බව අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. නමුත් මේ භාවනාව අපි සිද්ධ කරන්නේ කොහොමද? කොයිතැන දක්වා සිද්ධ කළ යුතුද කියන දේ පිළිබඳව බොහෝ අයගේ දැනුවත් වීම අඩුයි. ඒ නිසා භාවනා කරනවා. හැබැයි භාවනා කරාට එයින් ප්‍රයෝජනයක් ලැබෙන පරිදි ඒ භාවනාව හසුරව ගැනීම පිළිබඳව බොහෝ දෙනෙක් තේරුම් ගන්නේ නැහැ. ඒ නිසා හැමදාම භාවනාව කරන අය ඉන්නවා. හැබැයි ඒ ඔස්සේ උන්ට ධර්මාභිසමය සිද්ධ වීම බොහෝසෙන් ප්‍රමාද වෙනවා. හේතුව නිවැරදිව එය කළමනාකරණය කර නොගැනීම නිසා. දැන් සමත භාවනාවකින් අපි බලාපොරොත්තු වෙන දේ තමයි චිත්ත ඒකාග්‍රතාවය කියන දේ. නැතිනම් සමාධිය කියන දේ. සමාධිය පිළිබඳව අපි විමසා බැලීමේදී සමාධිය පිළිබඳව අපට දකින්නට පුළුවන්කම තියෙනවා. සමාධිය කියලා කියන්නේ මොකක්ද? සමාධිය කියලා කියන්නේ මේ ධානාන්දී මේ ලක්ෂණයන්ගේ විභාවිත දෙය. කියන්නේ සමාධියක් විදිහට අපිට පිහිටා සිටින මට්ටමක් හැටියට උපදන්නට පුළුවන්කම තියෙන මොකද්ද උපචාර සමාධි අර්පණා සමාධි කියන මේ සමාධිය. එතකොට උපචාර අර්පණා කියන මේ දෙආකාර සමාධීන් අපි ඉදිරියේදී අපිට තව පැහැදිලි කරගන්නට පුළුවන්. එතකොට ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් අර්පණා සමාධි විදිහට ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන හැටියට මේ ධ්‍යාන දකින්නට පුළුවන්. එතකොට පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය ආදී මේ ධ්‍යානයන් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. දැන් සමත භාවනාවක් තුළින් ඇතම් කර්මස්ථාන තියෙනවා, කමතහන් තියෙනවා. අපි මේ කමතහන් දියුණු කරගෙන ගිහිල්ලා උපචාර මාත්‍රික ධ්‍යාන උපචාර මාත්‍රික සමාධි විතරක් උපදවන්නට පුළුවන්. ඇතැම් කර්මස්ථාන තිබෙනවා. ඒ වගේම අපිට ධානම උපදවන්නට පුළුවන්කම තියෙනවා. දැන් ආනාපාන සතිය ආදී කර්මස්ථානයන් තුළින් අපිට පුළුවන්කම තියෙන්නේ සම්පූර්ණම ධාන උපදවන්නට පුළුවන්කම තියෙනවා. ආනාපාන සතිය තුළින් චතුත්ථ ධානය දක්වා අපිට යන්නට පුළුවන්කම තියෙනවා. කසින භාවනාවෙන් චතුත්ථ ධානය දක්වාම අපිට සිත දියුණු කරන්නට පුළුවන්කම තිබෙනවා. එවනට අපිට මෛත්‍රී ආදී කර්මස්ථානයන්ගෙන් අපි ගත්තොත් අපිට පුළුවන් ත්‍ෘතිය ධානය දක්වා ඒ භාවනාව කර්මස්ථානයේ දියුණු කරන්නට. එතකොට මේ විදිහට අපේ හිත දියුණු කරන්නට පුළුවන් ආකාර දැන් මරණ සතිය පිළිබඳව අපිට වඩන්නට පුළුවන්කම තියෙනවා සිතෙහි ඒකාග්‍රතාවය, ප්‍රචාර භාව, සමාධිය උපදවීම මාත්‍රයක් අපිට ලබන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ ආකාරයෙන් අපිට භාවනාව සිද්ධ කිරීමේදී එයින් ලබන ප්‍රයෝජනය එයින් ලබන අවසානික ඵලය, ඒ කියන්නේ කෙලවර අපි ලබන ඵලය පිළිබඳව අපිට මූලික දැක්මක් තියෙන්න ඕන. ඒ දැක්ම ඇතුව තමයි අපි භාවනාව පටන් ගන්නට ඕන. දැන් භාවනාව කොයිතන දක්වා අපි අරගෙන යනවද කියන එක තීරණය කරන්නේ අපි බලාපොරොත්තු වෙන ඉලක්කයක් එක්ක. භාවනාවෙන් අපිට මහා ප්‍රතිලාභ රාශියක් ලබන්නට පුළුවන්කම තියෙනවා. මොකද හිත দমনය කර ගැනීම තමයි ලෝකේ සැප විඳින්නට තියෙන එකම ක්‍රමය. එතකොට ඒ අපිට ලෝකයේ තුල හිත দমনය කරගන්නට පුළුවන් කෙනකෙනාගේ විවිධ ඉලක්කයන් අනුව. සමහර විට අපි ගත්තහම කෙනෙකුට අවශ්‍ය ලෞකික සහනය වෙන්නට පුළුවන්. අපි දකිනවා අන්‍ය අන්‍යාගමික සම්ප්‍රදායන් පවා ඇතැම් වෙලාවට අනිත් ආගම් අදහන අය පවා මේ භාවනාව පිළිබඳව නැඹුරු වෙන අවස්ථා. ඔවුන් එයින් බලාපොරොත්තු වෙන භාවනාව පිළිබඳව නැඹුරු වීම තුළින් తాවකාලික සිතේ සහනයක් උපදවා ගැනීම. తాවකාලිකව කොහොමද හිතේ සතුට සැනසෙල්ල ලබා ගන්න කියන එක තමයි ඕන්නේ භාවනාව තුළින් බලාපොරොත්තු වෙන්නේ. තව කෙනෙකුට පෞල් ජීවිතය තුළ තියෙන ප්‍රශ්න ගැටලු වලදී Tamanට ඇතිවෙන මානසික නිදහස උපදව ගන්න කෙනෙක් භාවනා කරන්න පුළුවන්. තව කෙනෙක් මතකය නැතිකම නිසා මතක ශක්තිය දියුණු කරගන්න අවශ්‍ය නිසා පාඩම් කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ ආදී ලෙස කෙනෙක් භාවනාව දියුණු කරන්නත් පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ තව කෙනෙකුට භාවනාව කියන දේම ප්‍රගුණ කරන්නට හිතෙන්නට පුළුවන්. එයාට එදිනෙදා ජීවිතේ පහසුවෙන් අරගෙන යන්න අවශ්‍ය නිසා. ඒකාග්‍රතාවය අවශ්‍ය නිසා. තවත් කෙනෙක් භාවනා කරන්නට පුළුවන් ධ්‍යාන සාධනය කරගැනීම සඳහා. තවත් කෙනෙක් භාවනාව හදාගන්නට පුළුවන් නිර්වාණ අවබෝධය සඳහා. එතකොට ඒ අවසන් ඉලක්කය අනුව තමයි අපිට භාවනාව හැඩගස්වා ගන්නට වෙන්නේ. මානසික සැහැල්ලුව සඳහා භාවනා කරන කෙනෙකුට ඊට අනුරූපීව අවශ්‍ය භාවනාවක් ගැන අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් ඒ ඒ ඉලක්කය අනුව තමයි භාවනාව අපිට හදාගන්නේ කොහොමද කියන එක තීරණය වෙන්නේ. මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ එකම සියලුම ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන නිර්වාණ අවබෝධය කියන තැනට අපි කොහොමද භාවනාව හදාගන්නේ කියන තැනට මූලිකත්වය දීලා කතා කරන්නට. අනිත් කර්ම වලට වඩා මෙතනට මූලිකත්වය දීලා මේ දේ ගැන කතා කරන්නට. මොකද එහෙම නැත්තම් අපි භාවනා කරනවා සමහරලාට උදේ පැයයි දවල් පැයයි හවස පැයයි මේ විදිහට යොදාගෙන අපි භාවනා સિદ્ધ කරනවා ඒ භාවනා સિદ્ધ කළාට ඒ විදිහට සමහරලාට උදේ භාවනාව කරලා අපහු නැගිටලා ගිහිල්ලා අපි එදිනෙදා වැඩ කටයුතු ටික સિદ્ધ කරලා එනකොට මොකද වෙන්නේ අර භාවනාව අමතකයි. අපි ලබාගත් දේ අමතකයි. ඒකාග්‍රතාවයේ දිඳිලා ගිහිල්ලා ආපහු මුලින් ඉඳලා පටන් ගන්නට වෙනවා. ආපහු මුලින් ඉඳලා භාවනා කරනවා. ආපහු සමාධිය උපදවලා ආය ඔබට ලබා ගන්නකොට මේ ඒ චිත්ත ඒකාග්‍රතාවයේ ගොඩනගෙනකොට ඒ කාලය අවසන් වෙලා තියෙනවා. ඒ නිසා මේ ක්‍රමවේදය ඔස්සේ අපිට ඒ ඉලක්කය සාධනය කරගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. දැන් ප්‍රථම ධානයේ පිළිබඳව අපි විමසා බැලුවොත් ප්‍රථම ධානයේ තියෙන ලක්ෂණය මොනවාද? ප්‍රථම ධානයේහි ඇති ලක්ෂණය තමයි දැන් විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකග්ගතා කියන මේ ධ්‍යාන අංග ටික තමයි පවතින්නේ. හැබැයි මේ ධ්‍යාන අංග ටික සහිත මේ ධ්‍යානයේ පවතින්නේ විරිච්ඡේව කාමේහි විරිච්ඡේව අකුසලේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛ. මේක උපදින්නේ විවේකජං. විවේකයෙන් උපන් සමාධියක්. කාය විවේකයේ තියෙන්නට ඕනේ, චිත්ත විවේකයේ තියෙන්නට ඕනේ. විවේකයෙන් උපන් දෙයක් තමයි සමාධිය. ඊට පස්සේ විවිච්ඡේව කාමයේ කාමයන්ගෙන් වෙන්ව මේ සමාධිය පවතින. කාමයන්ගෙන් වෙන්ව. අකුසලයන්ගෙන් වෙන්ව. ඒකට කාමයට එක්ක අකුසලයක් එක්ක මේ සමාධිය පවතින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. කාමයට එක්ක අකුසලයෙන්ත් එක්ක මේ සමාධිය පවතින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මේ දෙක එකට යන්න බෑ. එතකොට මේ සමාධිය අපිට තියෙන්නෙම විවිච්ඡේව කාමෙහි විවිච්ඡේව අකුසලෙහි කාමයන්ගෙන් වෙන අකුසලයන්ගෙන් වෙන ඒ වගේම විවේකජ වූ සමාධියක් හිතේට. විවේකයෙන් උපන් කියන විවේකජ කියලා කියන්නේ. එතකොට මේ විවේකය නැතුව මේක ලබන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. දැන් ඔබේ ජීවිතයේ දිහාවට ඔබ හැරිලා බැලුවොත් ඔබ ඉන්න තැන බොහෝ විට ඔබ අනගාരിക පැවැත්මක් තුළ නෙමෙයි වාසය කරන්නේ. ඔබ ජීවත් වෙන්නේ ලෞකික පැවැත්ම තුළ. එතකොට ඔබ අද කීම් යුතුයකම් ඒ බොහෝ දේවල් මැද තමයි ඔබ මේ භාවනාව සඳහා කාලය හොයාගන්නේ. රැකී ආරක්ෂා කටයුතු කරමින් ඔබේ ලෞකික දිනදා ජීවිතය ගත කරමින් තමයි ඔබ භාවනාව සඳහා කාලය වෙන් කරගන්නේ. එතකොට ඔබ ඒ වෙන් කරගන්න කාලය තුළ ඔබ භාවනාව හදාගන්නේ අර සමාධිය උපදවන ඉලක්කය කරා නම් එතනට යන්න නම් ඔබ භාවනාව කියන දේ හදාගන්න. ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඇයි ඒ සමාධිය තුළ ප්‍රථම ධානය තුළ අපිට පිහිටා සිටින්නට සුදුසුකම් ටික අපි ළඟ නැහැ. විවේකවත් බව නැහැ. කාය විවේක ආදී අපිට සැලසෙන්නේ නැහැ. ඒ වගේම විවිච්ඡේව කාමයේ කාමයන්ගෙන් වෙන්වන බව අපි අපි ළඟ ඇත්තේ නැහැ. අපි බොහෝ බැඳීම් සහිතයි ලෞකික පැවැත්ම තුළ ඔබ. එතකොට ඒ කාමසහගත සංඥාවන්හි හැසිරෙමින් ධානය තියාගන්නවා කියන එක කරන්න බෑ. ඔබට වගකීම් පැවරලා තියෙනවා දරුවන්ගේ වගකීම් පැවරිලා ගෙවල් දොරවල් වල නෑදෑයන්ගේ ස්වාමියාගේ බිරිඳගේ වගකීම් පැවරිලා මේ විදිහට ඔබට පැවරෙන වගකීම් තියෙනවා. එතකොට මේ දේවල් එක්ක තමයි මේ භාවනාව ඔබ හැඩගස්වා ගන්න. එතකොට එතනට භාවනාව හැඩගස්වා ගන්නකොට ඔබට අර කාමයන්ගෙන් වෙන්න අකුසලයන්ගෙන් වෙන්න කියන එක උපදින්නේ නැහැ. අකුසලය අකුසලයක් එක්ක තමයි මේ පැවැත්ම තියෙන අද ජීවිතේ. අකුසලයක් එක්ක මේක වරදවා ගන්න එපා. මේ කියන්නේ මහා කර්මපත ගොන්නක් කියන එක නෙමෙයි. අකුසලයන්ගෙන් අකුසලයන් එක්ක ඔබ අනාගතය ගැන හිතමින් ලාභයේ ලාභයේ සොයාගෙන යමින් ඊට පස්සේ එදිනෙදා ජීවිතයේ ඔබ බැඳීම් සහගතව ගෙවනවා කියන්නේ කුසල් සිත් නෙමෙයි මේ වෙලාවල් වල උපදින්නේ. වැඩිපුර උපදින අකුසල් සිත් තමයි. හැබැයි ඒවා මහා කර්මපත ඒකාන්තයෙන් අපාය යන දේවල් කියලා කියනවා නෙමෙයි. හැබැයි මේ දෙවලුත් බැඳීම්, මේ දෙවලුත් බැඳීම කියන්නේ ඒක ආදරය කරුණාව කියන දෙයේදී දැන් අද කරුණාව කියන දේ කුසලයේ පැත්තට ගියාට ආදරය ඒ ඇති කරගන්න දැඳීම අකුසල පාක්ෂික දේවල්. ඒකට මේ දේවල් නැතුව ගිහි ජීවිතයක පැවැත්මක් නැහැ. ඒකට මේ සම්පූර්ණම මේ පැවැත්ම අකුසලයක් එක්ක යන දේවල්. ඒකට අකුසලයෙන් වෙන්ව ලබන දේ අකුසලයක් එක්ක ගිහිල්ලා ලබන්නේ නැහැ. කාමයෙන් වෙන්ව ලබන දේ කාමයට එක්ක ගිහිල්ලා ලබන්නට පුළුවන් කමක් නැහැ. නමුත් අද සමාජය තුළ මේ විවිධ දෘෂ්ටිගත වීම නිසා සමහර වෙලාවට මේ ධ්‍යානලාභී ගිහියත් අපිට ගොඩාක් හොයාගන්න පුළුවන්කම තියෙනවා. වටපිටාව බැලුවොත් 10ක් 15ක් හොයාගන්න පුළුවන් වගේ අර ධ්‍යානලාභීන් නැහි වැහලා තිබුණ කාලෙකුත් තිබුණා දැන් ටිකක් අඩුයි. නමුත් නැත්තේමක් නැහැ. ඒ ඇති කරගන්නේ මිත්‍යා දෙයක්. වැරදි විදිහට හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ දැන් කවුරු හරි කිව්වොත් එහෙම මේ මොකක් හරි මානසික ලක්ෂණ ටිකක් තියෙනවා ඔබට. ඔබ ඉඳගෙන භාවනා කරනකොට මෙන්න මේ විදිහට ආලෝක දිස් වෙන්නට පටන් ගනී මේ විදිහට මෙහෙම දැනේ මේ තමයි ආලෝකකය පූර්ණේ වීම ඔබ ඉන්නේ මෙන්න මේ මට්ටමේ මේ ධානය තුළයි මේ ඉන්නේ මේකයි මෙතන ලක්ෂණ ටික කියලා ඔබට හඳුන්වා දෙනවා ධානය දැන් භාවනාවට ඉඳගන්න කෙනා ඉඳගන්නෙම අර හිමීට යන සජ්ජායනාවක් හරි මොකක් හරි ආගෙන හිතාගෙන බලාගෙන ඉන්නවා දැන් හිතින් කො මේක ලැබෙයිද මේක ලැබෙයිද මේක ලැබෙයිද කියලා අර ලක්ෂණ ටික මෙනෙහි කරනකොට අර ලක්ෂණය එයාට හිතින් හිතන්නේ මේක ගැන නිසා ඒක ලැබෙනවා. ඒක ලැබෙනකොට ඒ පුද්ගලයා හිතනවා හරි මම මේ ධ්‍යානයටපත් වුණා කියලා. ඇත්තටම ධ්‍යානෙ නෙමෙයි. නමුත් ධ්‍යානෙ ලබා ගත්තා කියලා කල්පනා කරනවා. කෙනෙක් හිතුවොත් එහෙම මම මේ රටේ ජනාධිපති කියලා ජනාධිපති නොවි කෙනෙක් කල්පනා කරනවනේ. අපි කියන එයාට මානසික රෝගයක් තියෙනවා කියලා. මානසික රෝගයක් තියෙනවා කියලා. ඇයි? ඒ ජනාධිපති නොවි ජනාධිපති කියලා හිතාගෙන වැඩ කරන්න යනවා නම් එයාට කියනවා මානසික රෝගයක් තියෙන පුද්ගලෙක් කියලා. එතකොට අර ධානය කියන එක නැතුව මම ධානලාභී කියලා හිතාගෙන වැඩ කරනවා නම් ඒත් අරහා සමානයි. ඒත් ඒකම ඒකෙම තව එක පැතිකඩක් වගේ තමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොහොමද? ඒ ලක්ෂණ අපි තුල विद्यमान ඒ කියන විදිහට අපි ලබාගත් දෙයක් නම් අන්න ඒක තමයි මේ වැරදි ධ්‍යානයේ බවට පත් වෙන්නේ. අපි ධ්‍යාන ලැබුවා කියලා හිතාගත්තා කියලා කෙනෙක් කියාගත්තා කියලා එපමණකින් ධ්‍යානලාභීච්ච කියන සංග්‍රහයට යන්නේ නැහැ. ඒ නිසා අපේ ධ්‍යානය පිළිබඳව කතා කරගෙන යනකොට අපිට ඒකට අවශ්‍ය මාර්ගය නම් අපි දිනු කරන්නේ අපේ ජීවිතය තුළ ඔබ ඔබ ගත කරන ජීවිතය තුළ ඒක තේරුවක් ඔබ අනගාරිකනවා කිසිම ප්‍රශ්නයක් නැහැ මේ මාර්ගයේ ගියාට බොහොම ඉක්මනට හිත සමාධි කරලා සමාධිය තුළම හිත දියුණු කරලා ඒ සිත් විදර්ශනා කරලා ඔබට නිවනට නැඹුරු වෙන්න පුළුවන්. එදා මෙදා තුර කාලෙක ධර්මය අවබෝධ කළා නම් ධර්මය අවබෝධ කළේ ක්‍රම කිහිපයකට. පළවෙනි එක සමත සමත මූලික කරගෙන විපස්සනා වැඩේ. විපස්සනා මූලිකව කෙනෙක් සමතේ වැඩේ. කෙනෙක් සමත විපස්සනා යුගනද්දෝ වැඩුවා. ධම්මෝද්දච්ච සමන්නාගත සිතින් සිතින් යුක්තව ඉඳලා කෙනෙක් ධර්මාභිසමය සිද්ධ කළා. මේ හතරට තමයි හතර ක්‍රමයෙන් තමයි එදා මෙදා කර කාලයක බුද්ධය නිවන් නිර්වාණය අවබෝධ කරගන්න අවබෝධ කරේ. සමත මූලික විපස්සනා විපස්සනා මූලික සමත සමත විපස්සනා යුගනන්ද සහ ධම්මෝදච්ච. එතකොට මෙන්න මේ ආකාරයෙන් නිර්වාණය අවබෝධ කරා කියලා කියනකොට අපිට එනිසා අපි තේරුම් ගන්න ඕනේ කොහොමද නිවන් දකින්නට අපේ සිත අරගෙන යන්නේ හිතේ සමාධිය අපි කොහොමද වඩන්නේ? හිතේ ඒකාග්‍රතාවය අපි කොහොමද ඇති කරගන්නේ කියලා. අන්නේ ඒකාග්‍රතාවය ඇති කර ගැනීම සඳහා ඒ කියන්නේ මේකෙදී අපි බලාපොරොත්තු වෙන අපි මුලින් කිව්වා වගේ නිර්වාණය දක්වා අපේ හිත දියුණු කිරීම. නිර්වාණය දක්වා අපේ හිත දියුණු කිරීම කියන දේ ඉලක්ක කරගෙන යනකොට ඒකෙදී අපි අර ධානය කියන මට්ටමට නොගොස් අපි කියන එකට ශුෂ්ක විදර්ශක මට්ටමකට ප්‍රධාන වශයෙන් මූලිකත්වයේ ලැබෙන විදිහටත් ඒකට සමතය උපනිශ්‍රය කරගත යුතු ආකාරයක් තිබෙනවා නම් ඒ බඳු ආකාරයක සමතය උපනිශ්‍රය කරගෙන නිර්වාණය ඉලක්ක කරන විදිහට කොහොමද කියන පැහැදිලි කරලීම තමයි මූලික වශයෙන් सिद्ध කරන්නට බලාපොරොත්තු වෙන්නේ. හැබැයි කෙනෙකුට අවශ්‍ය නම් සමතයම මූලික කරගෙන යන්නට ඒකට අවශ්‍ය කරුණු කාරණාත් පැහැදිලි කරන්නට උත්සාහවත් වෙනවා. ඒක කෙනෙකුට හෝ ප්‍රයෝජනය පිණිස පවතිනවා නම්. එතකොට දැන් මේ ආකාරයට අපි භාවනාව පිළිබඳව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනකොට අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා අපේ ආචාර්ය සම්ප්‍රදායන් තුළ. කොහොමද භාවනාවකට කෙනෙක් සූදානම් වෙන්නේ කියන එක. භාවනාවට කෙනෙක් සූදානම් වෙන්නේ කොහොමද කියන එක ගැන අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ආචාර්ය සම්ප්‍රදායන් තුළ ඒ පිළිබඳව විශාල වශයෙන් කතාබස් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒක ගොඩනැගිලා තියෙනවා. මෙන්න මේ ආකාරයට තමයි කෙනෙක් තමන්ගේ භාවනාව සඳහා සූදානම් වෙන්නේ කියලා. අන්න එතනදී දැක්වෙන ප්‍රධාන කාරණාවක් තමයි චරිත සහ චරිතානුකූල භාවනා කියන්නේ. චරිත සහ චරිතානුකූල භාවනා. එතකොට චරිත කියලා කියනකොට ප්‍රධාන වශයෙන් චරිත හයක් හඳුනා ගන්නවා. තමයි රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත, ශ්‍රද්ධා චරිත, ඒ වගේම බුද්ධි චරිත, විතක්ක චරිත. චරිත හයක් ප්‍රධාන වශයෙන් අපි හඳුනා ගන්නවා. ඔබට මතක තියාගන්න පහසුයි රාග, ద్వේෂ, මෝහ චරිත. අපි සාමාන්‍යයෙන් දන්නවා රාග, ద్వේෂ, මෝහ කියන එක. ඊට පස්සේ ශ්‍රද්ධා චරිත, බුද්ධි චරිත සහ විතක්ක චරිත. චරිත හයක් තියෙනවා. එතකොට තව බොහෝ චරිත තියෙනවා මේ දේවල් වල සම්මිශ්‍රණයන් හැටියට රාග ද්වේෂ චරිත තියෙන්නට පුළුවන් මේ රාග ද්වේෂ මෝහ චරිත තියෙන්නට පුළුවන්කම තියෙනවා ඊට පස්සේ රාග සහ ශ්‍රද්ධා චරිත තියෙන්නට පුළුවන් රාග ශ්‍රද්ධා මෝහ චරිත තියෙන්නට පුළුවන් මේ ආදී ශ්‍රද්ධා මේ චරිතයන්ගේ මිශ්‍රණයන් තියෙන්නට පුළුවන් ඒකට කලවම් වෙච්ච බව තියෙන්නට පුළුවන් නමුත් චරිත පිළිබඳව ඔබ තේරුම් ගැනීමේදී ප්‍රධාන වශයෙන්ම ඔබේ චරිතය ඔබ තේරුම් ගත යුතුයි දැන් ඉස්සරනම් භාවනාව පිළිබඳව අතීත කාලය තුළ නම් කෙනෙක් නියැලෙන්නේ එයා භාවනාවට ප්‍රවේශය ලබන්නෙම ගුරුවරයෙකුත් එක්ක ගුරුවරයාගේ මඟ පෙන්වීම ප්‍රධාන වශයෙන්ම තියෙන සෑම පියවරක් තුළදීම ගුරුවරයා තමයි කර්මස්ථානය කියලා දෙන්නේ ගුරුවරයා කර්මස්ථානය කියලා දෙනකොට ගුරුවරයා දන්නවා ශිෂ්‍යයාගේ චරිතය චරිතානුකූල භාව ලක්ෂණයන් මොනවද කියන එක. ඒක අපේ ආචාර්ය සම්ප්‍රදාය තුළ ඒ ක්‍රමවේදය තිබෙනවා. ඒක සාමාන්‍යයෙන් දක්වන්නේ දැන් කෙනෙක් මේ කරුණ ටික ඔබට කියන්නේ ඒක ඔබේ ජීවිතයේ තද ඒ පරිසර පද්ධතිය නැතත් ගිහි අය හැටියට ධර්මයේ තුල හික්මෙන අය විදිහට නැතිනම් ගෘහාශ්‍රිත ජීවිත ගත කරන කාම්භෝගී ජීවිත ගත කරන ඔබට උනත් ඒකෙන් ගන්නට දේවල් තියෙනවා. ඒකට දැන් දක්වනවා දැන් අපි කොහොමද භාවනාවක් පිළිබඳව කරන්නේ භාවනාවකට අපි තැනකට යනකොට කොහොමද යන්නේ කියන තැන ඉඳලා පැහැදිලි කරනවා. මේ මහා බඩු ගොඩාක් පුරෝගෙන යන්නේ නැතුව Tamanට ඇතෙන්න අවශ්‍ය අත්‍යවශ්‍ය ප්‍රත්‍ය ටිකෙන් සමංගීව යන්නට කියලා කියනවා භික්ෂුන් වහන්සේ නමක.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 ඕනම තැනක තැනක් තුළ ඒබඳු පුද්ගලයා වාසය කිරීමේ හැකියාව තියෙන එක පිරිස් එක ගනුදෙනු කරනකොට පිරිස් එක්ක කටයුතු කිරීමේදී අපි ඒ වගේ චරිතය බඳු ස්වභාවයන් අපි දකිනවා. ඒතර සමහර වෙලාවට ඔවුන් ළඟට ගිහිල්ලා අපි අහුවොත් එහෙම අර අපිට මහා අර්ථයක් सिद्ध කරන්නට පුළුවන් අපේ ගුරුවරයා පිළිබඳව අපෝ එතෙන්ට ගියොත් එහෙම ඔබ නටුවේ ඔබ මහා විනාශයක් කරගන්න ඔහොම ගිහිල්ලා විනාශයටපත් වෙනවා මග වරද්ද ගන්නවා එතෙන්ට ගිහිල්ලා ඕක අහගන්නට එපා කියලා අපිට අර ලබන්නට තියෙන මහ ධර්ම ලාභය ඉවත් කරවන්නට සමර්ථයි කියලා කියනවා.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 අපි හොයාගෙන යන කෙනා කොහොම කෙනෙක්ද කියන එක ගැන. ඊට පස්සේ කෙලින්ම ඒ ගුරුවරයා වෙතන යන්නට කියලා කියනවා. ගුරුවරයා වෙතන යනකොට සමහර විට ගුරුවරයා බාල කෙනෙක් වෙන්නත් පුළුවන්. ගුරුවරයා ඇවිල්ලා පාසීරු ගන්නට හැදුවොත් පාත්‍ර සීරුවත් ගුරුවරයාට දෙන්න එපා කියනවා. ගුරුවරයා කියන චරිතය මහා උත්තරීතර මහා ගෞරව සම්ප්‍රයුක්ත භාවයෙන් ඇසුරු කරන චරිතයක් හැටියට තබා ගන්නට කියලා කියනවා. එතකොට මේ ගුරුවරයාට පාත්‍ර සිරුවක් අතට ගන්න දෙන්න එපා කියන ටික තමන් වැඩිමල් වික්ෂණාංශනමක් වෙන්න පුළුවන් යන්නේ ගුරුවරයා බාල කෙනෙක් වෙන්න පුළුවන් හැබැයි මහා ගෞරවයකින් අසුරු කරන්නට කියන්නේ ඊට පස්සේ යනකොට කකුල් හොද ගන්න අතපය හොද ගන්න කියලා අද කාලේ වගේ ටැක් තිබුණේ නැහැනේ ඉතින් වතුර දෙන්නොත් එන්නේ මෙතනින් කකුල් අතපය හොදන්නට කියලා එකපාරට එහෙම කකුල් අතපය හොද ගන්න එපා කියනවා මොකද ගුරුවරයා ඇදලා තිබුණ වතුර ටිකක් වුණත් එහෙම ගුරුවරයා ගෙනත් තිබ්බ වතුර එකක් වුණත් එහෙම ඒක සුදුසු දෙයක් නෙමෙයි.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 එතකොට ඒ එච්චර දැඳීමකින් ගුරුවරයාත් එක්ක ශ්‍රද්ධාවකින් ගෞරවයකින් ගිහිල්ලා තමයි මේ දේ සිද්ධ කරන්නේ. එතකොට දැන් ඒ එච්චර ගෞරව සම්ප්‍රයුක්ත භාවයක් අද කෙනෙක් සතු තිබිය යුතුයි. ඒක අදටත් වළංගු දෙයක්. නැත්තම් සිද්ධ වෙන්නේ මෙතනින් ටික කාලයක් කරනවා. ඒකේ ප්‍රතිඵල නොලැබෙන සමහර විට පුද්ගල දුර්වලතාවයන් නිසා.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 හැබැයි ඔබට ගන්න ඒ ඇසුරෙන් ගොඩක් දේවල් කියනවා ඒ එදා සමාජය තුළ ඒ අපේ ආචාර්ය සම්ප්‍රදායන් ඇතුලේ කොහොමද මහා ගෞරවයකින් ඒකෙන් ඇසුරු කළේ කියන දේ එක්ක කියලා. ඊට පස්සේ අපි කතා කරමින් පැවතුනේ දැන් චරිත පිළිබඳව. චරිත හයක් අපි හඳුනාගත්තා. රාග චරිතය කියලා කියන්නේ මොකක්ද? නිරන්තරයෙන්ම රාග සහිත සිතුවිලි ඇතිවන චරිතය. ඉතින් මේ චරිතය හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඔබට තමයි පහසු මේක හඳුනා ගන්න. ඔබේ සිත හඳුනා ගන්න පුළුවන්. දැන් තව කෙනෙක් ඔබේ චරිතය විශ්ලේෂණය කරගන්නට යනකොට එතකොට පරිචිත්ත විඥාන ඥානාදී නැතිනම් ඔබ ඔබේ සිත විශ්ලේෂණය කරන්නට වෙන්නේ ඔබ හැසිරෙන විදිහ අනුව.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 එතකොට රාග චරිතය එයා භාවනාවන් දිනු කරනකොට එයා වැඩි යුත්තේ ඒ දස අසුබය ආදී ඒ භාවනාවන් තමයි එයා ප්‍රගුණ කළ යුතු වෙන්නේ. කායගත සති දස අසුබය මේ දේවල් තමයි එයා ප්‍රගුණ කළ යුතු වෙන්නේ. ද්වේෂ චරිතයක් නම් මේ පුද්ගලයා මෛත්‍රිය ආදී ඒ භාවනාවන් තමයි තමන්ගේ සිත තුළ එයා ප්‍රකට කරගත යුතු වෙන්නේ. ඊට පස්සේ වර්ණ කසිනියන් ආදී ඊට පස්සේ මෝහ චරිතයක් නම් ඒ පුද්ගලයා ආනාපාන සතිය වගේ භාවනාවන් ප්‍රගුණ කරන්නට ඕන. සද්ධා චරිතයක් නම් අනුස්සති භාවනාවන් ප්‍රකට කරගන්නට ඕන. එතකොට බුද්ධ චරිතයක් නම් ආහාරේ පටික්කුල සංඥා තව භාවනා තිබෙනවා. ඒ භාවනාවන් එයා ප්‍රගුණ කරන්නට ඕන.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 එතකොට මේ විදිහට රාගය අහිත දෙයක් හිතයි ගන්නවා. ඊට පස්සේ ශ්‍රද්ධාව හිත දෙය පිළිබඳව ගන්නවා. මේ আদি බොහොම ආසන්නව යන කරුණු මේ චරිතවල අපිට දකින්නට පුළුවන්කම තියෙනවා රාග චරිතය, ශ්‍රද්ධා චරිතය. එනිසා රාගය සහ ශ්‍රද්ධාව බොහොම ආසන්න චරිත දෙක. ද්වේෂ චරිතය සහ බුද්ධි චරිතය බොහොම ආසන්න චරිත දෙක. ද්වේෂ චරිතය සහ බුද්ධි චරිතය ආසන්න චරිත දෙක. ද්වේෂ චරිතය කියලා කියන්නේ අරමුණු වල ඇලෙන්නේ නැහැ. බුද්ධි චරිතය දැන් අරමුණු වල ගැටෙන නිසා ද්වේෂ චරිතය අරමුණු වල ඇලෙන්නේ නැහැ. බුද්ධි චරිතය බුද්ධිමත් භාවය නිසා එයා අරමුණ වල ඇලෙන්නේ යන්නේ. ඒක තමයි බුද්ධ චරිතයේ ස්වභාවය. එයා අරමුණේ යථාර්ථය බලන නිසා එයා අරමුණ වල ඇලෙන්නේ යන්නේ. එතකොට අර ද්වේෂ චරිතය හැංගීම් විරහිතව වාසය කරනවා වගේ පේන්නේ. බුද්ධ චරිතයත් හැංගීම් විරහිතව වාසය කරනවා වගේ පේන්නේ. එතකොට අර ලෝකයේ තුල සාමාන්‍ය පවත්තන මානසිකාරය කියන්නේ ලෝකයේ තුල පවත්තන සාමාන්‍ය ඇලෙන වටපිටාව ද්වේෂ චරිතයට නෑ ගැටීම් ස්වභාවයක් තියෙනවා.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 නිසා ඔබ තෝරගන්නකොට භාවනාවක් ඔබේ මනස පවතින්නේ මොන විදිහටද? ඒ විදිහට තමයි ඔබේ මනස පවත්නා විදිහට අනුරූපී තමයි භාවනාව තෝරගත්තේ. වැඩිපුරම ඔබට තරහ සිතුවිලි ඇති වෙන්න පුළුවන්. ඔබට ඇති වෙන්නේ උනාට වැඩිපුර ඇලෙන් සහගත සිතුවිලි නම් වැඩිපුරම ඇති වෙන්නේ. ඔබ අන්න ඒකෙන් ගැලවෙන විදිහට ඔබේ සිත දියුණු කරන්න ක්‍රමයක් හොයාගන්නට ඕන.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 දස අසුබේ පැත්තෙන් කායගත සතිය පැත්තෙන් තියෙන ඒ ඉබඳු සංඥාවන් එයා වැඩිපුර අසුරු කරන්නට පටන් ගන්නවා. ඒකට මෙන්න මේ විදිහට යා සිත වැඩි යුතු ආකාරය ගැන එයා දකින ක්‍රමය තෝරා ගන්න තමන්ගේ චරිතය තමන් තෝරා ගැනීම තුළ. නිසා ඔබට තියෙන ඔබේ හිත හැසිරෙන විදිහ ඉස්සෙල්ලා තේරුම් ගන්න. ඔබේ හිතේ වැඩිපුර තියෙන මොන විදිහේ ගති ලක්ෂණ ටිකක්. අන්න ඒකට ගැළපෙන විදිහට එතකොට ඔබට පුළුවන්. ඔබේ භාවනාව හරියට තීරණය කරගන්නට. එතකොට ඒක තමයි චරිත සහ චරිතානුකූල භාවනා කියලා කියන්නේ. එතකොට මේ අනිවාර්යයෙන්ම අර මුලින් සඳහන් කළා වගේ තාමත් වැඩිව අපිට කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඔබ කල යුතු භාවනාව මෙන්න මේකමයි කියන්නේ. ඔබ කල යුත්තේ මෙන්න මේ භාවනාවමයි කියලා අපිට කියන්නට පුළුවන් කමක් නැහැ. විශේෂයෙන් අපිට මේකට හොඳටම උදාහරණයක් හැටියට ගන්නට පුළුවන්කම තියෙනවා. මේගිය සූත්‍රය. මේගිය සූත්‍රයේදී මේගිය හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක වික්ෂණ වහන්සේ වෙලා හිටිය එක කාලෙකදී ඉතින් බලන්නකො ඔබට ඒ වගේ අවස්ථාවක් ලැබුණොත් ඔබ මොනතරම් ශ්‍රද්ධාවෙන් මේ කටයුත්ත කරේද? ඉතින් මේගිය හාමුදුරුවෝ උපස්ථායක හාමුදුරුවෝ කෙනෙක් කියලා හිටියා. එනකොට දවසක් පින්දපාත යනකොට මේගිය හාමුදුරුවෝ දකිනවා ලස්සන අඹ උයනක්. අඹ උයනක් දැකලා මේගිය හාමුදුරුවෝ කල්පනා කරනවා මේ අඹ උයනට ගිහිල්ලා මට භාවනා කරන්න තියෙනවා නම් හොඳයි කියලා. හොඳයි කියලා කල්පනා කරලා මේගිය හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි මම දැක්ක ලස්සන උයනක් මම ඒකට භාවනා කරන්නට යන්න අවසර දෙන්නට කියලා. බුදුරජාණන් වහන්සේ මේ ගිය හැමදෙරට කියනවා මාත් එක්ක වෙන භික්ෂුන් වහන්සේලා නමක් නැහැ. අනෙක් භික්ෂුන් වහන්සේ නමක් එනකන් ඔබ ඉවසන්නට කියලා. ඉන්න කියලා. මේ ගිය හැමදෙරට ආයෙත් ඉල්ලනවා. ආයෙත් බුදුරජාණන් වහන්සේ කියනවා. තව භික්ෂුන් වහන්සේ නමක් එනකන් ඉන්න කියලා. ආයෙත් මේ ගිය හැමදෙරට බුදුරජාණන් වහන්සේ කියනවා ඒ වැඩ ඉන්නට කියලා ඊට පස්සේ මේ ගිය හැමදෙරට කියන අන්තිමේටම භාග්‍යතුන් වහන්සේ නම් ඔක්කොම කෙලෙස් දුරු කරලා. භාග්‍යතුන් වහන්සේ කළ යුතු දේ කරලා ඉවරයි. මම තාම සසරේ මට කරගන්න දේවල් තව එහෙම තියෙනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා දේශනා කරනවා කෙනෙක් වීරිය වඩන්න ඕන කියලා කියනවා නම් ප්‍රධාන වීරිය ගැන කතා කරනවා නම් එහිලා මම කොමක් කියන්නද ඔබට ඒ සඳහා කාලය දැනගන්න කියලා. මේ ගියහමඳුරු පිටත් වෙලා යනවා. අඹ වියන්ට ගිහිල්ලා මේ ගියහමඳුරු භාවනා කරන්නට පටන් ගන්නවා. භාවනා කරන්න පටන් ගත්තට මේ ගිය හැමදෙරන්ට වැඩි පුරම කාමසහගත විතරක ඇති වෙනවා. විහිංසා විතරක ඇති වෙනවා. ව්‍යාපාද විහිංසා විතරකයන් ඇති වෙනවා. මේ විතරක තුන මේ ගිය හැමදෙරන්ට මහා පීඩාවක් ඇති කරනවා හිතට. මොන විදිහටවත් හිත එකඟ කරගන්න බෑ මේ ගිය හැමදෙර බලනවා. මම අශ්‍රද්ධාවෙන් පැවිදි වෙන කෙනෙක් නෙවෙයි ශ්‍රද්ධාවෙන්මයි පැවිදි වෙන්නේ. මට හැකියාව තියෙනකොට ඇවිල්ලා මහාන වෙච්ච කෙනෙක් නැති බැරි කමට ඇවිල්ලා මහාන වෙච්ච කෙනෙක් නෙමෙයි. එහෙම මහාන වෙන කෙනෙක් වුණ මටත් මේ විතර්ක මෙච්චර පීඩා කරනවා මේකට හේතුව මොකද්ද කියලා මේ විස්තරය බුදුරජාණන් වහන්සේ කියලා මේක බුදුරජාණන් වහන්සේගෙන් අහන. මොකද මේ දිහාමඳුර ඊට ආත්ම ගණනා ඊට කලින් පෙර ආත්මයක එතන රජකම් කරලා තියෙනවා. එතකොට ඒ ගණනාවක් මේ කරපු පුරුද්ද තමයි හිත පුරුදු කරපු කම තමයි එතනදී උන්වහන්සේට ඉදිරිපත් වෙන්නේ. අර තමන් ඉන්ද්‍රිය පිනවමින් ඒ කටයුතු කරපු ඒ සසරේ පුරුදු කරපු ගතිය ඒ වටපිටාව තුළ ඉන්නකොට උන්වහන්සේට નિરાයාසයෙන් හිතට ඇති වෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ ඒක දැකලම තමයි මේගිය හඳුරන්ට යන්න එපා කියලා කියන්නේ. හැබැයි මේගිය හඳුර ගියාට පස්සේ තමයි උන්වහන්සේ ඒකේ බරෑරුම්කම පිළිබඳව තේරුම් ගන්නේ. එතකොට දැන් මේගිය හඳුරන්ට මේ කාරණාවේදී බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර කල්යාණ මිත්‍රතාවය කියන දේ තියෙන වැදගත්කම. කල්යාණ මිත්‍රෙක් අපිටයි සිටිය යුත්තේ. කල්යාණ මිත්‍යාගේ තියෙන වැදගත්කම මොනවාද? අපි අපේ ජීවිතය තුළ පුරුදු කරගත යුතු ගුණයන් මොනවාද කියන එක ගැන මේ ගියහමඳුරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක අපිට වෙනම විශේෂයෙන් අපිට පැහැදිලි කරගන්න පුළුවන් බොහෝ කරුණු ගොඩාක් තියෙන ටිකක් ඒකත් ඊටාම වැදගත්. හැබැයි මේ වෙලාවේදී අපි කරුණු ටිකට වඩා අවධානය යොමු කරන්නේ ඒකේ අවසාන කොටසට. ඒ තමයි මේ ගියහමඳුරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර කල්යාණ මිත්‍ර භාවය ආදී දේවල් තමන්ගේ ජීවිතය තුළ උපදෝගත්ත කෙනාට ඒ ශික්ෂාපදයන්හි මෙන ඒ දස කතා වලින් යුක්තව වාසය කරන ඊට පස්සේ මේ ඒකේන ආරද්ධ වීරය ඇති ඒ පුද්ගලයා වීර මහා ඒ කියන්නේ ආරද්ධ වීරය කියන්නේ පටන් ගත්ත වීරයක් තියෙනවා. එතකොට උද්‍යත්ත ගාමී ප්‍රඥාවෙන් යුක්තයි ඒ පුද්ගලයා. එතකොට මෙන්න මේ විදිහේ ධර්මයන්ගෙන් යුක්ත මේ පුද්ගලයා මත්ෙහි මෙබඳු දේවල් වල තමන්ගේ හිත වඩනවා. ඒකට අර දේවල් ටික සම්පූර්ණ කරගෙන මත්ෙහි හිත වැඩි යුතුයි කියලා චත්තාරෝ ධම්මා උත්තරින් භාවයේ තබ්බා කියලා සතර ධර්මයක් මැත්තේ වැඩි යුතුයි කියලා දේශනා කරනවා අසුභා භාවයේ තබ්බා රාගස්ස පහනයි අසුභා භාවයේ තබ්බා රාගස්ස පහනයි අසුභේ වැඩි යුතුයි රාගයාගේ ප්‍රහාණය පිණිස අසුභේ වැඩි යුතුයි රාගයාගේ ප්‍රහාණය කියන්නේ රාගය දුරු කරගන්න අසුභේ වඩන්න ඊට පස්සේ දේශනා කරනවා මෙත්තා භාවයේ සබ්බා ව්‍යාපාදස්ස පහනයි. ව්‍යාපාදේ ප්‍රහාණය කරගන්නට අවශ්‍ය නිසා තරහව ප්‍රහාණය කරගන්නට අවශ්‍ය නිසා මෛත්‍රිය වඩන්න. ආනාපාන සති භාවයේ සබ්බා විතක්කුපච්ඡේදයි. ආනාපාන සතිය භාවිත කරන්න විතර්ක සංසිඳවන්නට අවශ්‍ය නිසා. අනිත් අනිත්‍ය සංඥා භාවයේ සබ්බා අස්මිමාන සමුග්ඝාතයි. අස්මිමානේ වෙමි කියන හැඟීම දුරු කරගන්නට අවශ්‍ය නිසා අස්මිමානය අස්මිමානය දුරු කරගන්න අවශ්‍ය නිසා අනිත්‍ය සංඥාව වඩන්න අනිත්‍ය සංඥාව දිනු කරන්න. ඊට පස්සේ එච්චර විතරක් නෙමෙයි අනිත්‍ය සංඥාව මෙහිගිය අනත්ත් සංඥා සංඝාතේ. මෙහිගිය අනිත්‍ය සංඥාව කෙනෙක් වඩනකොට එයාට අනාත්ම සංඥාව පිහිටිනවා. අනිත්‍ය සංඥාව වඩනකොට අනාත්ම සංඥාව පිහිටනවා. අනත්ත් සංඥේ අස්මිමාන සමුග්ඝාතම් පාපනාති. අනාත්ම සංඥාව නිසා එයා අස්මිමාන සමුග්ඝාතයට පැමිණෙනවා. වෙමි කියන හැඟීම දුරු කරනවා. දිත්තේ ධම්මේ නිබ්බානන්ති. dittu දැමී හිමේ නිර්වාණය අවබෝධ කරනවා. එතකොට ditthය ධම්මේ නිබ්බාන. එතකොට බලන්න නිවන් දකින්නට අවශ්‍ය කෙනෙක් තමන්ගේ පැත්තේ දැන් උපදෝගත යුතු ಗುಣධර්ම ටික තියෙනවා. එයා මොකද්ද? කල්යාණ මිත්‍රයා, කල්යාණ මිත්‍රයෙක් පිහිට කරගෙන සහාය කරගෙන එයා කෙරෙහි නැමුණු සිතින් වාසය කරනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්තව වාසය කරනවා. අල්පේච්ඡ සන්තුට්ඨ ආදී ඒ දස කතා වස්තුන්ගෙන් යුක්තව වාසය කරනවා. ආරද්ධ වීර්ය භාවයේ ඔහු සතුව තියෙනවා. ඊට පස්සේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාවෙන් යුක්තයි. එතකොට එයාට මූලික දැනුම මූලික නුවණ තියෙනවා. මේ දේවල් වලින් සම්පූර්ණ වෙච්ච පුද්ගලයෙක් හැටියට එයා තමන්ගේ හිත ඊට පස්සේ වඩන්නේ කොතනද? රාගය දුරු කර ගැනීම සඳහා සුබේ වඩනවා. එතකොට මේ සූත්‍රය අනුව අපි බලනකොට පින්නතුනේ අර චරිතානුකූල කියන සීමාව ඇතුළ රැඳෙන්නේ නැතුව එකම චරිතයට මේ ගිය හඳුරුන්ගේ එකම චරිතයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කර්මස්ථාන කිහිපයක්. මොකද? රාගය දුරු කරගන්න, අසුභය වඩන්න, ව්‍යාපාදය දුරු කරගන්න, මෛත්‍රිය වඩන්න. විතර්ක නැති කරගන්න, ආනාපාන සතිය වඩන්න. අසීමානේ දුරු කරගන්න, අනිත්‍ය සංඥා වඩන්න. දැන් රාහුල තෙරුන් වහන්සේටත් ওই විදිහටම කර්මස්ථාන දේශනා කරන බුදුරජාණන් වහන්සේ. ඒකට එකම චරිතයට බුදුරජාණන් වහන්සේ ඒ ඒ මනෝභාවයන්ට ගැළපෙන විදිහට කර්මස්ථාන දේශනා කරපු අවස්ථා අපි දකිනවා. එනිසා පොදුයි අපි වැඳිය යුතු නැහැ. මේ භාවනාව විතරමයි කියලා. හැබැයි මෙහෙම දෙයක් තිබීම ඉතාම පහසුයි තමයි. ඔබේ භාවනාවේ කොටස් දෙකක්. එකක් සබ්බත්තික භාවනාව, එකක් පාරිහාරීය භාවනාව. සබ්බත්තික භාවනාව සහ පාරිහාරීය භාවනාව කියලා භාවනා කොටස් දෙකක් තියෙනවා. සබ්බත්තික භාවනාව කියලා කියන්නේ ඔබ වැඩ කටයුතු කරනකොට වෙන්නට පුළුවන් සෑම අවස්ථාවකදීම ඔබ ප්‍රගුණ කරන කමටහන් කියනවා. ඒකට සබ්බත්තික භාවනාව ඇතුළේදී ඔබට පුළුවන් ඒ නිර්වේදයේ පැත්තට බරව බලන්නට. ඒ කියන්නේ ආදීනවේ අනුව බලනවා, මරණ සතිය බලනවා. ඔබ ඒ විදිහට ජීවිතයේ යථාර්ථය පේන විදිහට ඔබ මානසිකාරයේ පවත්තමින් වාසය කරන අනිත් අවස්ථාවලදී. හිත වඩන්න විවේකයක් ලැබුණ අවස්ථාවකදී ඔබ ආනාපාන සතිය වගේ එක මූල කර්මස්ථානයක් තියාගන්න. ඒක තමයි ඔබේ ප්‍රධාන කර්මස්ථානය. ඔබ හිත සමාධි කරන්නේ ඒකම තහන ඇතුලේ. ඒක සමහර විට මෛත්‍රී භාවනාව වන්නත් පුළුවන්. එතකොට ආනාපාන සති භාවනාව වන්නත් පුළුවන්. මේක ඒ වගේ කර්මස්ථානයක් තබාගෙන ඒක වඩනවා. එතකොට දැන් ඒක කරන්නට නොදී ඔබේ හිත රාගයේ පීඩා කරනවා නම් ඔබට ඇලෙන අරමුණක් නම් ඔබේ හිතට ඔබ ආදරය කරන ඔබ කැමති බැඳෙන අරමුණක් නම් ඔබට එන්නේ. අන්න ඒ වෙලාවට ඔබ මොකද්ද කරන්නේ? ඒ වෙලාවට ඒ අරමුණ පස්සෙන් යන්නේ නැති වෙන්න ඔබ ගන්නට ඕනේ අසුබ නිස්සිත සංඥාවක්. ඒකට අසුබය ප්‍රකට කරගන්නට ඕනේ. අසුබය වඩන්න පටන් ගන්න ඕනේ. ඔබට අමනාප සිතුවිලි එන්න පුළුවන්. ඒ වෙලාවට මෛත්‍රිය, මධ්‍යස්ථ සිතුවිලි ඇති කරගන්න අරමුණක් පිළිබඳ ඔබ සිත පවත්වන්නට අවශ්‍යයි. එනිසා දැන් මේ විදිහට හිත වඩන්න පටන් ගත්තාම අපිට හිත දියුණු කළ යුතු අංගයන් පිළිබඳව අපිට ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්නට වෙනවා. එතකොට එකෙන් පැහැදිලි කරන්නට උත්සාහවත් උනේ අපේ භාවනාව අපි සකස් කරගන්නකොට අපේ හිත හැසිරෙන විදිහ තේරුම්ගෙන සිටින වැඩකට. දැන් ඔබට තේරෙනවා ඔබේ හිත හැසිරෙන්නේ වැඩිපුර ඇති වෙන්නේ මොන ආදී සිතුවිලි වලද කියලා. දැන් ඔබට තේරෙනවා ඔබ වැඩිපුර හිත ප්‍රගුණ කළ යුත්තේ මොන විදිහේ භාවනාවකද කියලා. ඔබේ ප්‍රධාන කර්මස්ථානයේ ප්‍රධාන භාවනාව බවට පත්විය යුත්තේ අනේදී. එනිසා දැන් ඔබ විනිශ්චය කරගන්න ඔබේ චරිතය මොකද්ද? ඔබ වැඩිපුර මොන විදිහේ සංඥාද අසුරු කළ යුත්තේ කියලා. ඔබට හිතෙනවා නම් ඔබේ චරිතය රාග චරිතයක් කියලා. දැන් පුළුවන් ඊට පස්සේ අපිට කතා කරන්නට අපි විවිධ කර්මස්ථාන පිළිබඳව කතා කරනවා. කමඨහන් පිළිබඳව. එතකොට ඔබට පුළුවන් ඒ අනුව තමන්ගේ හිත අසුබ නිශ්චිත භාවනාවල තමන්ගේ හිත වඩන්න පුළුවන්කම තියෙනවා. අසුබ නිශ්චිත භාවනාවල තමන්ගේ හිත දියුණු කරන්නට පුළුවන්කම තියෙනවා. ඔන්න එතකොට ඒක අසුබ භාවනාව වඩන ආකාරය. ඊට පස්සේ ඔබේ හිතට දස අනුස්සති ආදී දේවල් අනුස්සති භාවනාවන් පිළිබඳව අපි බලනකොට ශ්‍රද්ධාව අධික කෙනෙක් නම් ඔබ අනුස්සති භාවනාවන් පිළිබඳව බලනවා. අනුස්සති 6 පිළිබඳව බලනවා. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, ත්‍යාගානුස්සති, කුසමානුස්සති මේ ආදී ලෙස භාවනාවන් පිළිබඳ අනුස්සති කර්මස්ථාන පිළිබඳව ඔබ ප්‍රධාන වශයෙන්ම ඔබේ අවධානය යොමු කරනවා. ඒ වගේම ඔබට පුළුවන්කම තියෙනවා ඔබ බුද්ධ චරිත දේශ චරිතයක් නම් ඔබට නීල කසිනාදී වර්ණ කසිනයන් පිළිබඳව හෝ මෛත්‍රී සහගත සිතුවිල්ලක් තුළ ප්‍රධාන වශයෙන් ඔබේ සිත හසුරවන්නට පුළුවන්කම තියෙනවා. එතකොට බුද්ධ චරිතයක් නම් ඔබට අර අනිත්‍ය සංඥාදී සංඥා භාවනාවන් සමගම ඔබට අර ශ්‍රද්ධාදී අනිත් අඩු ඉන්ද්‍රිය ධර්මයන් වැඩි කරගන්න පුළුවන් භාවනාවක් සිද්ධ කිරීම වැදගත් වෙනවා. එතකොට විතර්ක මොහ චරිතයක් නම් ආනාපාන සති ආදී භාවනාවන් තුළින් ඒ වුණ පූර්ණණය කරගන්නට පුළුවන් මට්ටමට හිත දියුණු කරන්නට දැන් ඔබට උත්සාහ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබ ඔබේ චරිතය විශ්ලේෂණය කරගන්න ඊට අනුරූප වන කර්මස්ථාන ඊට පස්සේ අපට දිනු කරන්න පටන් ගන්නට පුළුවන්කම තියෙනවා. මේ තමයි භාවනාවේ මූලික පදනම. එතකොට මේ ආකාරයට අපි භාවනා කරනකොට පින්නතුනේ පළවෙනිම දේ තමයි ඔබ භාවනාවට තෝරාගත යුත්තේ කොහොමද නම්. ඔබ භාවනාවට තෝරාගත යුත්තේ සෑම අවස්ථාවකම ජීවිතේ භාවනාවක් වේ යුතුයි. සබ්බත්තික භාවනා කියලා අපි කියවනේ. හැබැයි මෙතනදී මේ කියන්නේ අර පාරිහාරී භාවනා කියලා කිව්ව ඔබේ ප්‍රධාන කමතහන වඩන්න කොයි තැනද ඔබ තෝරගන්නට ඕනේ. ඒකට ඔබේ කාය විවේකයේ සැලසෙන තනක් සමහරට ඔබේ කාමරය වෙන්නට පුළුවන්. ඔබේ ගෙදර නිස්කලංක තනක් තියෙනවා නම් එතන වෙන්නට පුළුවන්. අන්න ඒ වගේ තනක්. සමහරට ඔබ බුද්ධ වන්දනා කරන තන විහාරය වෙන්නට පුළුවන්. එතන හරි. අන්න ඒ වගේ තනක් ඔබ තෝරගන්න. ඒ වගේම ඔබේ පරිසර පද්ධතිය බොහොම පිරිසිදුව භාවනාවට කලින් ඔබ දැන් භාවනා කරනවා නම් ඊට පැයකට දෙකකට තුනකට කලින්වත් ඔබ ඒ සඳහා සූදානම් වෙ යුතුයි. මේ කියන්නේ මේ ඔක්කොම භාවනා කරන හැම වෙලෙම කරන්න කියන එක නෙමෙයි. අර ඒ පරිසර පද්ධතිය පිරිසුදුව පවත්වා ගැනීම ඉතාම වැදගත් පරිසර පද්ධතිය පිරිසුදුව පවත්වා ගන්නකොට තමයි හිත පිරිසුදු වෙන්නේ. හිත අපිරිසුදු වෙනකොට මොකද වෙන්නේ? අපි ඉන්න පරිසරය අපි නිකම්ම අපිරිසුදු කරගෙන තියෙනවා. ඒ නිසා අර පරිසරය පිරිසුදු කරනකොට ඒ පිරිසුදු කරන එකත් එක්ක හිත පිරිසුදු වෙනවා. ස්වාමීන් වහන්සේලාට අපි උපදෙස් ලබා දෙනකොට සමහර වෙලාවට සමහර අවස්ථාවන් වල ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා අපිට කියනවා හාමුදුරුවරු භාවනාව ගැන කතා කරන්නේ. නේද ස්වාමීන් වහන්සේ මට මොන විදිහටවත් භාවනා කරන්න බෑ මේ කාලේ හිත තිබ්බට හිත වැඩෙන්නෙම නැහැ. එතකොට එයාගේ හිත තේරුම් ගත්තාම ඇතැම් අවස්ථාවලදී අපි දෙන එක උපදේශයක් තමයි ඔබ වහන්සේ ජීවත් වෙන ක්‍රමය වෙනස් කරගන්න කියන්නේ. ඔබ වහන්සේ ජීවත් වෙන ක්‍රමය වෙනස් කරගන්න. ඒ කියන්නේ දැන් දැන් දාහනේ වළඳලා ඒ සාමාන්‍ය චර්යාව යන ටික නෙමෙයි. පුද්ගලිකව පරිහරණය කරන පරිසරය වෙනස් කරගන්න. මම කියන්නේ සාමාන්‍යයෙන් අපේ වචනෙන් කිව්වොත් වහල යටට හිටින්න ෆවුන්ඩේෂන් එක උඩට හිටින්න හරි හරවලා හරි ඒ කාමරේ වෙනස් කරලා ඉන්න ඇඳ තියෙන විදිහ ඒ අනිත් දේවල් තියෙන විදිහ දේවල් වෙනස් කරලා ඔක්කොම අතු ගාලා පිරිසිදු කරලා ඒ ඒ ටික සම්පූර්ණම ඔක්කොම පිරිසිදු කරලා තමනුත් කෙස් රවල් බාලා ඊට පස්සේ සිවුරු ටික ඔක්කොම හොදලා ගිහිල්ලා ඒ ඔක්කොම වනලා ඔක්කොම කරලා එනකොට එයා පිරිසිදු කරලා තියෙන මොනවද? මිදුල් ටික අතු ගාලා ඔක්කොම කරලා එනකොට පිරිසිදු කරලා තියෙන මොනවද? බාහිර වස්තු ටික විතරක් නෙමෙයි ඒ ටිකත් එක්ක යා හිතත් පිරිසුදු කරලා හිතත් වෙනස් කරලා අලුත් ආරම්භයක් අරගෙන තියෙනවා. දැන් අර gati ටික අර මුකුත්ම කරගන්න තිබුණ ටික ඔක්කොම පැත්තකින් තියලා දැන් යා හිත වඩාගෙන යන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ අර වස්තු විෂද කිරියතා වස්තු විෂද කිරියතා කියලා කියනවා. වස්තු පිරිසුදු කරගන්න. ආධ්‍යාත්මික වස්තු සහ බාහිර වස්තු ඔබ පරිහරණය කරන දේවල්. ඒ දේවල් සහ ඔබේ ආධ්‍යාත්මික වස්තු ඒ කියන්නේ ශරීරය පිරිසුදුව පවත්වා ගැනීම කියන දේ ඉඳලා මේ සියල්ලක්ම බලපානවා. එනිසා ඒ දේවල් පිළිබඳව අවධානය යොමු කරන්න. එතකොට අන්න ඔබට පුළුවන් ඒ භාවනාවට යෝග්‍ය පරිදි ඔබේ පරිසරය සකස් කරගන්නට. ඉන්න කාමරේ නම් ඔබ භාවනා කරන්නේ ඒක හැදි වෙලා තියෙනකොට ඔබට භාවනාවේ හිත අරගෙන යන්න බෑ ඒක දැක දැක. හිත පිරිසුදු වෙනකොට ඒක ඒක බලපාන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක ඉඳ ගන්න කලින් මේ දේවල් ටික ඔක්කොම කරලා කොම් පිරිසිදු කරලා ඉඳගත්තාම ඒක හරි පහසුයි. තමනුත් පිරිසිදු වෙලා ඉඳගත්තාම. නිසා ඒ දේවල් ගැන ඔබේ අවධානය යොමු වෙලා තියෙන්නට ඕන. වස්තු විසද පිරිතා කියලා කියන මේ මේ දේවල් පිරිසිදුව පවත්වා ගැනීම කියන එක. එතකොට ඒ ආධ්‍යාත්මික කයෙහි නැතිනම් තමන්ගේ කයෙහි පිරිසිදු බව පවත්වා ගැනීමත් එදෙන්ට බලපාන දෙයක්. ඊට පස්සේ තමන්ගේ සීලය බලපාන. එනිසා තමන්ගේ සීලය පිරිසිදුව පවත්වා ගන්න. තමන්ගේ ශීලය සමාජයට තමන්ගේ වැරදි වෙලා තියෙන පුළුවන් මම මේ වැරදි කොහොම හරි නතර කරගන්නවා කියන දැඩි අදිෂ්ඨානය ඇති කරගන්න. භාවනාවට ඉඳ ගන්නකොට ඔබ අර්ධ පරියන්කෙන් හරි බද්ධ පරියන්කෙන් හරි සාහට ඔබට බිම ඉඳ ගන්න බෑ නම් කය කොන්දර කෙලින් විදුව තියාගන්නට පුළුවන් ආසනයක පුටුවක හරි කමක් නැහැ ඔබ ඉඳ ගන්නකොට. ඒ ආසනයේ ඉඳගෙන ඔබ ඒ සීල පාරිශුද්ධ භාවය ගැන ඔබ මුලින් මෙනෙහි කරලා බලන්න ඕනේ. එතකොට බලන්න ඔබේ සීලේ පාරිශුද්ධ භාවය තේන්නේ නැත්නම් ඔබ මොකද කරන්නේ? ඔබ නැත්තම් ඔබේ වැරදි අදුපාඩු මම නැවත සිද්ධ කරන්නේ නැහැ කියලා දැඩිව අදිෂ්ඨාන කරගෙන ඔබ ඒ සිල් ටික සමාදන් වෙලා පස් සිල් ටික ආය නැවත සමාදන් වෙලා තිසරණේ සමාදන් වෙලා ඔබ ඒ තුළ හික්මෙන්න පටන් ඒකත් එක්ක මම මේ වැරදි සම්පූර්ණම නතර කරනවා කියන දැඩි අදිෂ්ඨානයෙන් ඒක ඉදිරියට පවත්ව ගන්න උත්සාහවත් ඊට පස්සේ ඔබ තුනරවන් වන්දනා කරන්න. ඒක වචනෙන් කියන්න පුළුවන් නම් ඒ විදිහට හරි පිටින් හරි ඊට පස්සේ තුනරුවන් කමා කරගෙන ගුරුවරු වැඩි හිටියන් සත්පුරුෂයන් ඒ ඒ අය කමා කරගෙන ඊට පස්සේ මේ ඒ මොකද අපි අතින් වැරදි වෙලා තියෙන්නත් පුළුවන් ආර්ය උපාදයන් සිද්ධ වෙලා තියෙන්නත් පුළුවන් මොකද අපි හිතන්නේ නැති දේවල් පින්නතුන සිද්ධ වෙන්නේ දැන් හිතන්නකෝ ඔබ යම්කිසි ඔබ දුස්සීලයයි සම්මත වික්ෂුණහස නමක් කියන්නේ දුස්සීලයයි සම්මත වික්ෂුණහස නමක් ඔබ හිතනවා ඒ හාමුදුරුව හරිම දුස්සීලයි කියලා එතකොට ඔබ ඒ හාමුදුරුව හරිම දුස්සීලයි කියලා හිතාගෙන හිටියට සමහර වෙලාවට ඒ භික්ෂුන් වහන්සේට හැදෙන්න යන්නේ එක පුංචි අවස්ථාවක්. එක පුංචි අවස්ථාවක් උන්වහන්සේට හැදෙන්න යන්නේ. උන්වහන්සේ ආපත්‍ය දේශනා කරගැනීමෙන් හරි නැවත සාමණේර තලෙහි පිහිටීමකින් හරි සිල් අලුත් කරගැනීමකින් හරි උන්වහන්සේ පිරිසුදු භික්ෂුවක් බවට පත් වෙනවා. දැන් උන්වහන්සේ ප්‍රතිපදාව වදනවා මාර්ගය වදනවා. සමහරලාට ඊයේ තමයි ඔබ ඒ භික්ෂුන් වහන්සේගේ වරදක් දැක්කේ. හැබැයි අද වෙනකොට ඒ භික්ෂුන් වහන්සේ වරද නිවැරදි කරගෙන සීලය තුළ පිහිටලා උන්වහන්සේ බොහොම ಗುಣධර්ම වඩන හිතන්නකෝ උන්වහන්සේ ඒ වරදට ඒ වරද නිසාම කලකිරිලා. දැන් අර සමහර අවස්ථා අපි එහෙම දකිනවනේ විනය පිටකයේ පරිහරණය කරනකොට ඇතැම් භික්ෂුන් වහන්සේලා ඒ වරද නිසාම කලකිරිලා ගිහිල්ලා අවවාද අරගෙන භවනා කරලා රහත් වෙච්ච අවස්ථා තියෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ සමහර වෙලාවට මේ කාන්තාවක් එක්ක වාසය කරන්න ගිහිල්ලා ඒ වරද පිළිබඳවම කලකිරිලා ගිහිල්ලා උන්වහන්සේ පස්සේ ඒ පිළිබඳ කුකුස් කළා ඒකට ප්‍රතිකර්ම සපයපු අවස්ථා තියෙනවා. එතකොට දැන් ඒ වගේ අවස්ථාවක් කියලා හිතන්නකෝ. වික්ෂණාහසනම නිවැරදිව ආපහු තමන්ගේ ප්‍රතිපත්තිය පූර්ණේ කරලා ආපහු උන්වහන්සේ මාර්ගඵල අධිගම ලබන මට්ටමකට ඇවිල්ලා හිටියේ කියලා. අපි අර සංඥාවෙම උන්වහන්සේ ගැන දොස් කියලා නම්. අපි අර සංඥාවෙම උන්වහන්සේ ගැන අනිත් මිනිස්සු අතර නුගුණ කතා කරලා නම් උන්වහන්සේට අපි දෝෂාරෝපණය කරලා නම් උන්වහන්සේ ආර්යයන් වහන්සේ නමක් බවට පත් වෙලා හිටියොත් අපි ආර්ය උපවාදේ කරගෙන ඉවරයි. එනිසා අපි එබඳු මට්ටමකටපත් වෙන්න පුළුවන්කම තියනවානේ. සසරක නොදන්නා සසරක ඉඳලා අපි ඒ වගේ වැරදි වෙලා තියෙන්න පුළුවන්. සසරේ අපි ඊට පස්සේ බොහොම බද්ධ වෛර අරගෙන එන අය වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒ සියල්ලෙන්ම අපි ආර්යයන් වහන්සේ නමකට වරදක් වෙලා තියෙනවා නම් ගුරුවරු වැඩිහිටියන්ට වරදක් වෙලා තියෙනවා නම් අපි ඒ සියල්ලෙන්ම තුනුරුවන් කමා කරගෙන තුනුරුවන් පිළිබඳව අපේ ජීවිතේ පාවා දීලා පාවා දීලා කියලා කියන්නේ තුන්රුවන්ට අපි අපේ ජීවිතේ පූජා කරලා අපි භාවනාවට ආරම්භයක් ලබා ගන්න යන්නේ මේ විදිහට. එතකොට අපිට හරි පහසුයි හිතේ සතුටක් තියෙනවා. එතකොට අපිට අපේ ජීවිතය ඉදිරියට අරගෙන යන්න පුළුවන්. මේ දේවල් කොහොමද වෙන්නේ කොහොමද කරන්නේ කියන එක ගැන අපිට පුළුවන් තවත් විස්තරාත්මකව ඉදිරියේදී සාකච්ඡා කරන්නට. එතකොට මූලික වශයෙන් දැන් ඔබ දන්නවා ඔබ භාවනාවක් කළ යුත්තේයි කොයි විදිහටද භාවනා කළ යුත්තේ කොයි තැනටද භාවනාව ඉලක්කගත කර යුත්තේ ඒ අනුව තමයි මේ භාවනාව අපි සිද්ධ කළ යුත්තේ කියන එක දැනගෙන ඔය භාවනාවට ප්‍රවේශය සලසා ගත යුතුයි. ඉතින් ප්‍රධාන වශයෙන්ම මේ විදිහට අපිට පුළුවන් අපේ ජීවිතයේ භාවනාවට මූලික ප්‍රවේශය ලබන්නට මේ අවබෝධයත් එක්ක. එතකොට අපි ඉදිරියේදී ඒ කර්මස්ථාන පිළිබඳව ඒ කරුණ පිළිබඳව අපි එකිනෙක ඔබට පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ ඔස්සේ ඔබට ඇතිවන ප්‍රශ්න ගැටළු වලටත් පිළිතුරු සපයන්නට අවකාශයක් සලසා ගනිමින් ඒ දේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් කල්පනා කරගන්න අද දවසේදී ධර්ම ශ්‍රවණය කරලා යොනිසෝ මනසිකාරය පවත්ලා වටිනා කුසලයක් ඔබ සියලු දෙනාම සිද්ධ කරගන්න තියෙන්නේ. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මා කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙන මෙතම තුන් නිවනින් සනසීමක් ලෙස මේ කුසලය හේතු උපනිශ්‍රේණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. සියලු ඉෂ්ඨකාරකාරී සියලු දේවගණ සමූහයන් හිතින් සපටින් සාධනාවෙන් අනුමෝදන් ලබත්තා. දෙවියන්ට මේ තුන් නිවනින් සනසීම පිණිසම හේතු උපනිශ්‍රේණ වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් දෙන්න. අමා මහ නිවනින් සැනසෙන්නට උන මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදුරු කියලා එන් අනුමෝදන් වන්න හැම දිනාටම දරුවන් සරණයි